නමස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පරෝග සම්පත්තිං ආගම්ම විපස්සන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්මරාජෝත්තමයන් වහන්සේ විසින් සාපිතා භවනයේදී අභිධර්ම දේශනාවේදී හිමාංග ප්‍රකරණයේදී ඥාන විභංගයේදී දේශනා කළ සූත්‍ර පාඨයක් ධර්මදේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. සිල්වත් අමගාරික නැතිතුමාණන්ගේ ආරාධනයක් ඇති වුණා කර්ම විපාකයේ සම්බන්ධ ධම් දෙකමක් ලැබුණොත් වඩා හොඳයි කියලා. එනිසා මේ මාතෘකා කරන්න යෙදුණා. සින්නතුනි ආභෝධ කර ගැනීම සත්‍ය අවශ්‍යය ධර්මාරම්මණයක් තමයි කර්ම විභාගය. ලොවෙහි සරුවක්මන් වහන්සේ හැර වෙන කාටවත් සස්වාකාරයේ දත නැති අචින්තනීය ධර්මතා හතරක් වෙනවා. සත්ත්ව විෂය, ලෝක විෂය, බුද්ධ විෂය සහ කර්ම විෂය කියලා. ලෝක සත්‍ය සම්බන්ධ කියන්නේ වෙනස් වෙන විට සීල ආකාරයෙන් ගැනීම අත්හසුයි. සර්වඥන් වහන්සේට සමනයි මේ කියන්නේ අවබෝධ කරගන්න හැකිවන්නේ. ලෝකයෙන් සම්බන්ධ සත්‍යයක් එසේමයි. බුද්ධයේ ඉන්නේ කියත් එහෙමයි. පරම විශේෂය බුදු කෙනෙකුන් වහන්සේ දේශනා කරන ආකාරය අර වෙන දැන ගැනීමට සමතේක්ෂත්තේ නෑ. සිතාන්නතන නැහැ දෙයක් කර්ම විශේෂයි. කර්ම සම්බන්ධ අරමුණ. මේ කර්මයේ කර්මයේ කියන ගැන බෞද්ධයන්ට නිතර කියවෙන වචනයක්. මේක පූර්වයේ කර්මයේ කියනවා. ඒ වගේ වචන නිතරම කියනවා. නමුත් මේ කර්මයේ කියන එක හසුරුවලට දැනගත්තොත් කර්මය ගැන බියක් නැතුව තමන්ගේ ජීවිතය සුදුසුකමට නිවනට පමුණවා ගන්න පහසු වෙනවා. ඒක නිසා මේ සම්බන්ධව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සෙවණල්ලක්ෂේ සපලු නිරුවමින් තමා පසුපස එන එකම ධර්මයේ කර්මයයි. කුසල අකුසල කර්මයයි. නිසා සෑම විටම මොහොතක් පාසාම අකුසල කර්මයන්ගෙන් වැළකී කුසල කර්මයන් උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත වී සිටිනවා. ඒ සඳහා කර්මය පිළිබඳව යම් පමණක් දැන ගැනීම අවශ්‍යයි. කර්මයේ කර්මයේ කියන්නේ වචනය පැහැදිලි කර ගැනීමට ප්‍රථමයෙන් මාත්‍රිකා කළ සූත්‍ර පාඨය අදාළ සලකා බලනවා. අත්ථේ සත්‍යානි, කල්යාණානි කම්ම සමාදානානි පළමුවම සම්පත්තින් ආගම් අධිපත්‍යන්ති. ඇතැම් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තියට කැමින විපාක දෙති. මේකයි මේ කෙටි පාඩයේ තේරුම. ඇතන් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තියට කැමින විපාක දෙනවා. එකන්නේ ප්‍රයෝග සම්පත්තිය කියන එක අඳුරා ගැනීමට ප්‍රථමයෙන් සම්පත්ති හතරයි විපත්ති හතරයි යන මතක සබා ගන්න. සම්පත්ති හතරක් තියෙනවා. ගති සම්පත්තිය උපදී සම්පත්තිය කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය ගති සම්පත්තිය උපදී සම්පත්තිය කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය විපස්සය අපේ කියන්නේ ගති විපස්සය උපදී විපස්සය කාල විපස්සය ප්‍රයෝග විපස්සය ගති විපස්සය උපදී විපස්සය කාම විපස්සිය ප්‍රයෝග විපස්සිය එයින් ගති සම්පatti කියන්නේ මනුලව දෙව්ලව බමලව කියන්නේ සුගති ලෝකයේ ඉපදී සිටීම මේ සුගති ලෝකයේ ඉපදී සිටීමද කියනවා ගති සම්පatti ගති විපස්සිය කියන්නේ නරකය, තිරිසන් ආපාය, പ്രേතාපාය, අසුරාපාය කියන මේ දුර්ගතියට මේ සිටින ගති විපස්සය. උපදින සම්පත්තිය කියන්නේ ආරෝහ පරිණා සම්පන්න ඉන්ද්‍රිය සම්පන්න අංග ගොළු දීනි උම්මාත්ක මන්ද මුද්ධික අංග මෙතන වැනි පස්යෙන් තොර වාසනාවන්ත රූප සම්පත්තිය කියන උප සම්පත්තිය කියනවා. බුතුවා මනවාදන බුතුවාගේ ප්‍රසාරයේ ඉඳගෙන මනා රූපකව ඇතිනම් ඒකට කියනවා ගස්ස දෝෂනි සම්පත්තිය. අංග ගෝලෝ විදී මුල්වාස්තක මරණ දුක්ඛ අකුලිත දෙයන්නේ ශරීර ආරයන්නේ දුර්වල දකින්න අප්‍රමාණික දුර්වාන ශරීරයක් ස්වභාවයක් වෙනවා ගැටේන උපදී විපන්තියේ. ආන් සම්පත්තිය කියන්නේ බුද්ධ ඥානන් වහන්සේලා දිනා කාලේ සත්තු ගංගදරුවන් ආශ්‍රය කරන කාලේ කලක නැති ගන්නේ කාලේ ගොල්ලන් සාසනේ කියන්නේ කාලේ ගැදෙන්නේ නැති කාලේ ධාර්මික රාජ කාලේ කාලේ මේවා කියනවා කාල සම්පත්තිය කාල විපත්ති කියන්නේ අධාර්මික රාජ කාලේ කාලේ එවාගෙන දුර්විච්ච කාලේ වර්තාව නැති කාලේ මේවා දවස්තාවල් කියනවා කාල විපත්ති පයවන් සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිටින් සිට විස්තරීම නිතිපන්සෙන් දැසෙන්න හොරාතිකෙන් දැසෙන්න සෝදාවන්තන වැඩින දස කුමනක් ක්‍රියා කෙරෙන්න දස කුසල ධර්ම වැඩින කාමකෘතාසනා භාවනා වැඩින මෞඛ්‍යයන් වලටන් කෙරෙන්න ඊළඟට වලටන් කෙරෙන්න ස්වාමීන් වහන්සේ වැඩින මේ ආදී වචනෙන් කලින් වචනෙන් සිටින් සුසරිත් කියනවා ප්‍රයෝග සම්පත්තිය බලන්න විපස්සී කියන්නේ කලින් වශයෙන් සිටින විචලිත කිරීම. පස්පව කිරීම, දසාකසල් කිරීම, ආනන්තරිය කාර්ය කිරීම, මාර්ගිකා රැකගෙන කිරීම, වෙලමිත් රැඳී කියන මතල කිරීම, ඉවසීමේ තොරව සාහසික ක්‍රියා කිරීම, මංකොල්ල සෑම, යවන කුඳීම, නින්නේ නැදීම, දෝෂණකම් කිරීම, මේ ආදී වශයෙන් කියන යම්සා පස්පව දසාකට අර ඔය සායික දේවල් ඇතුළත ඒ කියන්නේ කියනවා පයෝග විපස්ති. දැන් එතකොට සම්පත්ති හතරයි විපස්ති හතරයි දෙකෙන් පැහැදිලි වුණා. දැන් මෙතන සඳහන් වෙනවා අක්ඛේකස්සාන පාපකාරී කර්ම සමාදානානි ගති විපස්ති අතිම ගති විපස්ති ආගම විපස්සන්ති. දැන් යම් කෙනෙක් අකුසල කර්මයන් බොහෝ බහුලව කරගෙන සිටිනවා. ඒ අත්තා නරකයේ උපන්න, പ്രേත ලෝක උපන්න, ත්‍රිකාණ අපාය උපන්න, പ്രേතාපාය උපන්න, ලෝකාන්තරින උපන්න. කෙලියේ මොහොතේ අකුසල විපාක ගෙන දෙනවා. අක්ෂේ පච්චානි පාපකම් සම්ම සමාදානානි ගති සම්පත්‍ය ප්‍රතිභාවහා නිරේ පච්චන්ති. සමහර විට බොහෝ අකුසල කියන කෙනෙක් යම් කිසි කුසලයක් මතුවේ මනුලව දවුලව සුගතියේ උපදිනවා. සුගතියේ උපන්නන් පස්සේ ඔහුගේ කර්ම විපාක ප්‍රතිදාන වේවා. අහෝත් වෙනවා නෙමෙයි යටපත් වෙනවා යම් කලක විපාක දෙන්න ඉඩ තියෙනවා. ඒකට මේ ගති සම්බන්ධයේ දෙකමනේ නිසා බොහෝ පාපයන් ඇති පුද්ගලයන් කුසල විපාක වලින් සමත් වෙනවා අකුසල විපාක ප්‍රතිදාන වේවා. අත්ථේ සංකාරෝ පාපකාරී කර්ම සමාදානයි උපදී විපස්සී ආගාම විපස්සන්ති එවැගේම බොහෝ අකුසලයට හේතු මනෝලව උපන්න දුර්වර්ණ වේලා අංග විතර වේලා අඳුන නිදි වේලා විරෝධී වේලා උපන්නලන් එළියෙම තාක්ෂණික විකාශ කලදෙලා එවැගේම අත්ථේකඥාන පාපකාරී කර්ම සමාදානයි උපදී සම්පත්ති සතිබාහානි භවිපච්ඡන්ති. සමාරක බොහෝ වංශයන්ට කෙනෙක් වුණ යම් කිසි එකක් කුසලයක් හේතුවෙන් මනුලව රූප සම්පන්නව උපන්නා. බුතුහාම මනවාගෙන ප්‍රියාකර රූප සම්පත්තියක් ඇති උපන්නා. එසේ දෙනම් ඔහුගේ අකුසලයේ පාප ප්‍රතිබාහන වෙනවා. අත්ථේ කච්ඡාන පාපකාන සම්සමාදානානි කාල සංසක්තින් ආගම් විපස්සන්ති. බොහෝ අකුසලයට කෙනෙක් දුර්මිච්ඡ කාලයක දුර්සත්‍ය කාලයක එවාගෙන දුර්ස රාජපාන කාලයක එවාගෙන අයහපත් කාරණයට පහළ වුණා. එසේනම් ඔහුට අකුසල විපාකම විපාක දෙන්න පටන් ගන්නවා. අත්ථේපච්ඡාන පාපකාමී කම්ම සමාදානානි කාල සම්පත්ති ප්‍රතිබාධාන එලිපත්යන්ති. සමහර විට බොහෝ අකුසල් ඇති කෙනෙක් වුණත් හොඳ කුදිච්ච කාලයක සුත්සත් කාලයක එවැගේම සුරාග කාලයක වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක උපන්නා. එසේ යම් කෝගේ අකුසල විපාක ප්‍රතිමාහණය වෙනවා කුසල විපාක නැති වෙනවා. අත්තේ පස්සානේ පාපකාරී කම්ම සමාදානානි අයෝම විපස්සින් ආකාම විපස්සන්ති බොහෝ අකුසලයක කෙනෙකු පාප මුත්‍රාවේ නිසා අසද්ධාර්ම ශ්‍රවණය කිරීම නිසා නිතරම දැනීම නිසා සිදුවෙන අකුසලෙ සිද්ධ කරගන්න. ඉතින් එනම් ඒක අකුසල විපාකන ලැබෙන්නේ විපාක දෙන්න පටන් ගන්නවා. අක්ෂේපච්ඡානි පාපකාරී ධම්ම සමවදානානි පයෝක සම්පත්‍ති ප්‍රතිමාධාන නිලිපස්සන්ති බොහෝ අකුසල් ඇති කෙනෙක් නම් ඔබේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සාධාරණයේ පෙරවන්නේ කරමින් හඳහදාහරි කලින් වචනේ සිටින් දුසිරි කරනවා නිතිපල් ක්‍රීඩා කරනවා ඔයාට ක්‍රීඩා කරනවා ඒ උදාන වේදන වාදනවා ගුණධර්ම කරනවා පස්තාවෙන් දස ආප්තනේ වැඩ සිටිනවා එසේනම් ඔහු පෙර අකුසල විපාක ප්‍රතිභාමය වෙනවා අයක සම්පත්තිය නිසා මෙන්න මේ අකුසල කර්ම විපාක දෙන අවස්ථා හතරයි විපාක නොදෙන අවස්ථා හතරයි මේ වගේම කුසල ධර්මයන්ට හතරක් හතරක් බැගින් රකස් වෙනවා අත්ථේකච්ඡාන කල්යාණානි පරම සමමදානානි දතු විපස්ස ප්‍රතිභාවානි විපස්සන්ති බොහෝ කුසල ඇති කෙනෙකුට උන යම් කිසි අකුසලයක් මතු වෙමින් සතර ආකාරයෙන් උපන්නා අන්න ගතික සත්‍යයට වෙන නිසා ඒක කුසල විපාක යටපත් වෙනවා. අකුසල විපාක මත වෙනවා. අක්ෂේ සත්‍යානි කල්යාණානි සම්ම සමාදානි ගති සම්පත්තින් ආගම විපස්සන්ති. බොහෝ කුසල් නැති කෙනෙකු මනෝලව දවවල තුලිතේ උපන්නා. ගති සම්පත්තින් මෙතන නිසා ඒ පුණ්‍යවන්තයාට පුණ්‍ය විපාකම කලදෙනවා. අත්ථේපච්ඡානි කල්යාණානි සම්මසමානානි උපදි විපස්සී ප්‍රතිමාඥාන දෙවිපත්යන්ති බොහෝ කුසල් ඇති කෙනෙක් බොහෝ සීකරු කෙනෙක් යම් කිසි අරහේතුවකට මම ලොව විරූපී වෙලා උපන්නා එක්කෝ අංග විකල වෙලා දුර්වර්ණ වෙලා දැකීම තාප්‍රසන්න පුද්ගලයෙක් උපන්නා ඒ වෙනින් ඔහුගේ කුසල කර්ම ප්‍රතිභාව වෙනවා අත්ථේ සත්‍යානං කල්යාණාන සම්ම සමාදානානං උපදි සම්ප්‍රස්තුන් ආනම් විපස්සන්ති එතකොට බොහෝ කුසල කෙනෙකු පුණ්‍ය විපාකේ නිසා ස්වરૂපී වෙලා උපන්නා බොහෝම ලක්ෂණ පූර්ණත්වයෙන් යුක්තව උපන්නා ඒ තැනට කුසල විපාකම වැඩි වැඩියෙන් පල දෙනවා අත්ථේ සත්‍යානං කල්යාණාන සම්ම සමාදානානං කාල විපස්සී ප්‍රතිභාගාන නිපස්සන්ති බොහෝ කුසල් නැති කෙනෙකු නම් විපත්තු කාලයකට මොහොන කෑවා. විපත්තු කාලයකට මොහොන කෑම නිසා ඔහුගේ කුසල කර්ම යටපත් වෙනවා. විපාක නොදී යනවා. අක්ෂේ පත්‍යාවේ කල්යාණාන සම්ම සමාදානානු කාල සම්පත්තිය නාගම විපස්සන්තේ. බොහෝ කුසල් නැති කෙනෙකු යහපත් වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක පහළ වුණා. එක පුණ්‍යවන්ත කාලයක පහළ වෙන නිසා කුසල විපාකවල පළදෙන්න පටන් ගන්නවා. අත්ථේකච්ඡාන කල්යාණාන සම්ම සමාදානානි අයෝක විපස්සු ප්‍රතිලාභාන මෙලිපස්සන්ති බොහෝ කුසල් නැති කෙනෙක් නමුත් පාප නිත්‍යයන් ආශ්‍රය කරමින් අසත්භාවයේ ප්‍රවණය කරමින් අයෝනිසෝ මනසකාරණය නෙමෙයි හේතුයෙන් තුන්වෙනි අක්ෂර අසුද්ධ කරනවා තුන්වෙනි අක්ෂර සිදුවීම නිසා ඔවුන්ගේ කුසල කර්ම විපාක යටපත් වෙනවා. අත්ථේකච්ඡානි කල්යාණානි සම්ම සමාදානානි පයවක සම්පත්තුම් ආගම විපස්සන්ති. බොහෝ කුසල් ඇති කෙනෙක්ගේ ප්‍රයෝග සම්පත්තියේ එවත් කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා සද්ධාර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසකාරය නෝන අසුරු කරනවා ධර්මානුසාර ප්‍රතිපදාන් දෙනවා. එකේ දෙනම් මොහොත කුසල කර්මව පරදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විභාගය මේ දෙවියන අභිධර්ම කුසලයේ විභාගයක් කරනවේ ඥාන සංග්‍රහයේ දැක්වෙන පරිභාගය 12 ආකාරයක් මෙතන තියෙනවා. මේ වගේම සෝත්‍රාවක කුසලයේ තියෙනවා 12 ආකාරයක්. ධර්ම ආසන්න ආසනීය සකස්සා කියලා විපාක දෙන්නේ අනුපිළිවෙලක් තියෙනවා. ජනක උපසම්බත උපතින ලෙස සදාත්ම කියලා විපාක දෙන ආකාර හතරක් තියෙනවා. දුක්ඛ ධම්ම වේදිනේ උපසද්ද වේදිනේ අපරාකාරය වේදිනේ අභෝධේ කර්මයේ කියලා විපාක දෙන කාල වශයෙන් හතරක් වෙනවා. ඒතොල 12ක් තියෙනවා. විපාක දෙන අනුසුමිනේන වශයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආත්මීය කර්මය, හතස්සා කර්මය කියන විභාග මෙහෙමයි. යම් කෙනෙක් මෙලෙවි සුඛේලා පරිලෝ යන වෙලාවේ ඔහුගේ ජීවිතයේදී අපතන පැත්තෙන් පරිත්‍යාගයන් කරන කාරණේ හෝ මේක විකුදුරු කාරණේ සිදු කරගෙන තිබුණා නම් ඒ සමස්තාට මරණ ආසන්න මොහොතේ සියල්ලම පරිමෝය ඒ පාප කර්මයේ සිහිපත් වෙලා අපායට අන්න ගරු කර්මය උසලන්නේ නම් ධ්‍යාන සමාපත්තිය සමාධි කුසල එවාගේම මාර්ගඵල ලබාපු සෝවාන් සකදාගාමි අනාගාමි කෙනෙක් නම් ඒ මාර්ගයේ ප්‍රතිනේ ලැබෙන සසාර කුසල හේතුයෙන් ධර්ම කර්මයක් බවට පත් වෙලා මරණාසන්න මොහොතේ ඒ නිවිලෙන් සුගතියට උත්පත්ති ලබනවා. මේක වෙනස් නෙමෙයි දෙයක්. ආනන්ද කර්මයේ පදෝ පහෙන් එකක් හරිය මේක නිතිගත ගැනීමක් හරි තිබුණා නම් ඒ තරස්කාරයේ ධර්ම කර්ම නිසා අපාගාමී වීමට හේතු වෙන ප්‍රතිේක අනුදුරුව. ධ්‍යාන වඩා නොතිරී තිබුණා නම් සමාපatti වඩා නොතිරී තිබුණා නම් මාර්ගඵලලාභී සෛත්‍යයන් වහන්සේ නමක් නම් ඒකාන්තයෙන් ඒ කුසල කර්මයේ සිහිලා සුභිතේ සිත්පත් ලැබෙනවා. මෙන්න ධර්ම කර්ම විභාගය. ධර්ම කර්මයක් හසුබුණා නම් මරණාසන්න මොහොතේදී සිද්ධ කළ මරණාසන්න මොහොතේ සිද්ධ කළ කුසලයක් එළෙන්නේ සිටිනේ ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා. අන්න ඒකට කියනවා ආසන්න කර්මය කියලා. ආසන්න කර්මයක් නොතිබුණේ නම් ජීවිතේ වඩාත්ම ප්‍රගුණ කළා වූ වඩාත්ම භාවිතා කළා වූ කුසලයක් හෝ අකුසලයක් හෝ සිහිපත් වෙන්නේ මතු භාවයේ ප්‍රතිසංවේ ලැබෙනවා. ඒකට කියනවා ආශීර්ණ කර්මය කියලා. ඉතින් ගරු කර්මයකොත් නැතිනම් ආසන්න කර්මයකොත් නැතිනම් ආශීර්ණ කර්මයකොත් නැතිනම් කටස්සා කර්මය කියන්නේ ඒ ජීවිතේ හෝ පෙර ජාතියක හෝ සිදුකල කර්මයක් ඇවිල්ලා විපාක දෙනවා. මේ විපාක දෙන අනුපිළිවෙල අනුව සතරයි. ජනක කර්මය, උපස්සම්බක කර්මය, උපතිරක කර්මය, උපඝාතක කර්මය කියන විපාක දෙන ආකාර හතරක් තියෙනවා. විපාක දෙන ආකාර කියන්නේ ජනකයේ කියලා කියන්නේ එක භාවයකින් සුඛයේ අනිත් භාවයේ ප්‍රතිසංවේ දැනගෙන බලගත් සුඛයේ හෝ අකුසලයේ හෝ කර්මයේ තියෙනවා ජන කර්මයේ කියනවා. මනෝකමින් මේ කුසල කර්මයෙන් මනෝස්කාරයේ දැනගෙන කර්මයේ තියෙනවා ජනක කර්මයේ කියනවා. සතර ආපාය උත්පත්තිය ලැබෙනවා නම් ඒකටත් ජනක කර්මයේ කියනවා. ඊළඟට ජනක කර්මයෙන් සමග කෙනෙක් ජීවත් වෙනවා නෙවෙයි. ජනක කර්මයෙන් කරන්නේ එක නියම ලබා ගැනීමයි. ඊළඟට උපස්සම්බර කර්ම ඇරෙන්නයි ජීවිතේ පවත්වන ලබන්නේ. මනුෂ්‍යලෝකෙ උත්පත්ති ලැබුවා නම් ජනක කර්මයේදී ඒ තැනැත්තාට කෑමැදීම, අඳුන් කරමින්, දේශේ, යාන වාහන, දිනමුදා, සංවිධි, මුතුමැණි, දේවල් වලවල් ඉරසදා ආදී කෑම සම්පත්තියක් දෙන දෙන්නේ ජනක කර්මයේ අතිරේකව වෙන කුසල කර්මයන් එළඹ සිටීමේ. ඒවා තුන උපස්සම්බර කර්මය කියලා. අපාය උපන්න කෙනෙකුට නම් තවත් අසුබල කර්ම ඇදෙලා ඒ අපායේ දුක වැඩි කරනවා. ඒ ආව උපස්සම්මක කර්ම. ඊළඟට උපතියනක කර්මය කියන්නේ අර ජනක කර්මයේ උපන්න ජීවිතයේ සතසම්පත් නොදී සතසම්පත් ලැබෙනවට බාධා ඇති කරනවා. ධනහානි කරනවා ඥාතියෙන් නැති කරනවා නිරෝග ආදනවා මේ මේ බාධකයන් ඇති කරනවා ඒවා කරන්නේ සුගතියට නම් අකුසල කර්මයි. සුගතියට උපන්න කුජලයකට උපපීඩක වෙන්නේ අකුසල කර්මයි. දුකට උපන්නකට උපපීඩක කර්ම වෙනවා. දුකට උපන්නාවු සත්‍යයකට කුසල කර්ම විඳිනා ඒ කරකාගේ දුක් විපාක කෙටි කරනවා. ඒකට කියනවා උපපීඩක කර්ම. උපඝාතක කියන්නේ ජීවිත සංසාරයේ දේශිත කළ මව මැරෙන පියා මැරෙන යන්නේ මහා භයානක පාප කර්මයක හේත විපාකයක් ඇවිල්ලා ධර්ම කර්ම විපාකයේ කෙදලානවා. මේක පරමාර්ථ පිළිදෙන්නේ නැති අපරකදී මාර්ග භාගයට ඇති කරලා ජීවිත හානි කරනවා. ඒකට කියන උපඝාතක කර්ම උපක්ෂේපක කර්ම කියලා. සමහර මේ ජීවිතේ මාත් කරගන්නා ලද බරපතල කර්මයක් හේතුවෙන් ජීවිතයේ ආයුෂ කෙරෙනවා. කලාව රජුවා කිංචිමාන විකාර දෙව්ලක් පෙරෝ සුප්‍රබුද්ධ රාජිරු නර්මමානවත නම් රැස්කරන්නට ඒ විපාක දුන්නේ අන්න උපඝාතක කර්මයක්. ඒකට කියනවා කර්මෝපස්සයයක කර්මය කියලා. ජනක කර්මයේ තුලින්නාව බලවත් පාප කර්මයකයි කර්මෝපස්සයයක කර්මය කියන්නේ. එන් කලාම රජුගේ කීයේ ශාන්තුමාගේ පාසකයන් වහන්සේගේ අක්ෂා සුන්දරලා අසුපාවල 1500ක් ගස්වලා පපුවටක් කනලා යන්න ගියානේ. යනකොට පොළොව කලාවනම් කියන්නේ. මේ මාසෙ නිදුනේ නැහැ. පොළොව කලාවන ගියා කියන්නේ. දැන් පොළොව කලාවන යනවා කියන එක බොහෝ දෙනා අදහන එකක් නෑ අද කාලේ. නමුත් ඒක සිදුවෙච්ච දෙයක්. ඒ මොකද මේ මහා පොළොවට ගුණවන්තයාගේ ගුණයක් තේරෙනවා වගේ අගුණවන්තයාගේ අගුණයක් තේරෙනවා. මහා පොළොවට දරා ගන්න බැහැ අපරාධය. ඔය වගේම සීතිමාන නිසාව. සීතිමාන නිසා මහා පිළියෙත් කෙනෙක්. ඕපපාතකව උපාලි දෙවගණක් වාගේ ඒ කාලේ දෙවගණක් වාගේ උපන්න දෙන්නේ සිටියන උපපාතක අම්බකාලිකා සීතිමාන නිසාව. අම්බකාලී නම් සවිදේලා රහත් වුණා. මෙහෙම එකක් තියෙනවා. අම්බකාලීනේ කෙතුනොත් විමල කොණ්ඩඤ්ඤ කියලා පැහැදිලිව රහත් වුණා. නමුත් සීතිමාන නිසාව කියන වාසනාව නැති වුණා පාප මුත්‍රාශ්‍රේ නිසා. සියලුයාගේ ආශ්‍රය නිසා සතරදී දෙව්දත් වෙනුගේ සාහිකාව නිසා බුදුරජාණන් වහන්සේගෙන් පරිගැනීමේ අවස්ථාවකට පත් වෙලා පොළොව පලාම නවීකී ඥාන අභූත චෝදනාවක් කරලා ඔය වගේ මේක කාරණෝපත්‍ය දෙකාරණ සුප්‍රබුද්ධ රාජ්‍යෝ සුප්‍රබුද්ධ රාජ්‍යෝ බුදුරජාණන් වහන්සේට මහා කනදලයක් කරලා හතරදාසේ මාර්ගාදී නිපාමන දින පොළොව පලාම නවීකී ඥාන නන්දමානවතයක් නන්දමානවතයක් වූයේ උත්කලවන්නාර අනුහිමින් වහන්සේට අපරාධයක් කළා. එදා මහා පොළොවනාට පණ දෙන්නේ කියලා. නම් යක්ෂයා කියන්නේ ශරීර මහරහතන් වහන්සේ පිළිසෙට ඇතෙකුට ගැහුවා නම් ඇතම් මරණ තරම් ඇතෙක් තරම් ගලකට ගියාම ගල් හත්කරකට කැරෙන තරම් ගල්පතල අසුභාරයක් ගෑවා ශරීර මහරහතන් වහන්සේ කියලා කළේ. ඒ පාපයෙන් ඔහු ඒ මොහොතේම පොළොව පලා යමී සිටියා. දෙව්දත් වෙනුන් බුදුරජාණන් වහන්සේ විසිට ගල්කඩල සංගමයේ කරන අපරාධ කරන නිසා නව මාසයක් ලේවානුවේ ගමනේ දුක් විඳින ඉඳලා පොළොව පලා යමී සිටියා. මේ මාතකයන්නේ කර්ම විපස්සය දෙක කර්ම දෙක. කර්ම විපස්සය දෙක කර්ම. උපඝාත කර්ම කියන්නේ නේද? එතකොට මෙන්න මේ විදිහට ජනන කර්මයයි උපස්ථාවන කර්මයයි උපේලක කර්මයයි ප්‍රධාන කර්මයයි කියලා කර්ම විභාග හතරක් වෙන විපාක දෙන ආකාරය. විපාක දෙන ආකාරය. ඊළඟට දෙක්ඛාන වේදෙනියේ උපපාද වේදෙනියේ අපරාපරම වේදෙනියේ අහෝසනේ කර්ම කියලා තවත් හතරක් තියෙනවා. ඒ හතර ගැනීම කර්ම විපාක දෙන කාර්යයන්ලා. දෙක්ඛාන වේදෙනිය කියන්නේ මේ ආත්ම භාවයේදී විපාක දෙන කර්ම කොටසක් තියෙනවා. උපපාතේ වේදනේ කියන්නේ මේ ළඟම භවයේ විපාක දෙන කර්මයක් තියෙනවා. අපරාපරේ වේදනේ කියන්නේ මේ දෙලේ භවයේ විහාට සංකාරයේ නිවන් දකින තුරු ලැබෙන ලැබෙන අවස්ථාව විපාක දෙන කර්මයක් වෙන අපරාපරේ වේදනේ. අහවතේ කාරණේ කියන්නේ විපාක දීමේ අවසන් වූ මහා සාක්ෂණයෙන් අවසන් වීම නිසා හෝ සිය කර්ම තේරෙනවා. ඉතල දෙකලාම වේදෙන්නේ කියන්නේ තේරෙන මොනවායි? ඉතල කාරණයක් හෝ අපසල කාරණයක් කරන වෙලාවේ ජවන්තෙන් සතා සතා දැනෙන තේරෙන්නේ පහළ වෙනවා. ඒ ජවන්තෙන් සතේ පළවෙනි ජවන්තේ ජයසේනාව සරුව දුරවලයි. ඒක මත භාවයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම විපාක දෙනවා. මේ ධර්ම විපාක දුන්නොත් විපාක නිදිනා විපාක නොදුන්නොත් ඒක අපෝධිය වෙනවා. අන්වෙකට කියනවා විත් ධර්ම වේදෙනිය. උපපාද්‍ය වේදෙනිය කියන්නේ ඒ ජවන්තිත් අතරේ සත්‍යනි ජවන්තිතේ චේතනාව කියනවානේ. ජවන්තිත් අතරේ සත්‍යනි ජවන්තිතේ චේතනාව මේ ලබුදා මෙතන අයිති. ඊළඟ ධර්මයේ උත්පත්තිය ගැන දීමට සමර්ථ වෙනවා. උත්පත්තිය ගැන නෙදුන්නොත් ඒ චේතනාව අහෝසී කරන දෙද. අපරාධ නිරේධනය කියන්නේ ඒ ජවන් සිත්යේ මැද පාතේ වන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි ජවන් සිත් අල්පා ඒ ජවන් සිත් අනේ චේතනා පහ මතු මතු භාවයන්දී ලැබුණු ලැබෙන අවස්ථාවේදී උත්පත්තිය දෙනවා. විශේෂ වාර කටසංයුක්තිය ගැන දෙනවා ප්‍රෝධිකාස වාර අසංක වාර ගැන දෙනවා. මෙන්න මේ විදිහට විපාක දෙන කර්මයේ තියෙන අපරාපණ්‍ය වේදනිය. ඒකත් අහවතුන කර්මකේ ජිත්ත ධම්ම වේදනේ විපාකවල මෙලව කාර්යුණන උපාදින අවසන් වෙනවා. මුදුන්න අවසන් වෙනවා. උපපාද වේදනේ කර්මය ඊළඟ ධර්මයේ විපාක දෙන්නත් උපාද දුන්නොත් නිහාටේ කහොලි. විපාක දුන්නත් ඒ නිහාටේ පාක්ෂයෙන් ලැබෙන්නේ. අපරාධයේ දෙන්නේ කර්මය විපාක දෙන්නේ අහෝසි වෙනවා නැත්නම් රහත්ුවේ අහෝසි වෙනවා. එතරම් සංසාරයේ අප්‍රමේය වාසයෙන් සංකාන තුළ පවතිනවා. ඒතකොට මෙන්න මේ විදිහට සූත්‍රාන්ත ක්‍රමයේ දොළොස් ආකාරයකින් කර්ම විභාග කරනවා. තවත් කියනවා පටිසම්භිදානෝපසාරයේ ක්‍රමයට කර්මයේ දොළොස් ආකාරය. ඒකත් අපිට දැන බලන්න. අපි එක කාලයේ සම්බන්ධ කර්ම විභාග 6යි. වර්තමාන කාලයේ සම්බන්ධයෙන් කර්ම විභාග 4යි. අනාගතය ගැන 2යි. ඒකෝ කියන්නේ 12යි. අතීතයේ පිළිබඳ කර්ම විභාග 6 තමයි. අහෝසේ සම්මන් අහෝසේ සම්ම විපාකෝ කියලා එකයි. අහෝසේ සම්මන් අත්තුකාම විපාකෝ කියලා එකයි. අහෝසේ සම්මන් භවිතිකාම විපාකෝ කියලා එකයි. දැන් තුනයි. අහෝසේ කම්මං නාහෝසේ කම්ම විපාකෝ කියලා එකයි. අහෝසේ කම්මං නත්ති කම්ම විපාකෝ කියලා එකයි. අහෝසේ කම්මං නබරති කම්ම විපාකෝ කියලා එකයි. ඔන්න හයයි. මේ හය අතීත කාලයේ සම්බන්ධ වයි. ඒකේම මොනවයි? පූර්ව භවයකදී අතීතයේදී පූර්ව භවයකදී කර්ම සැකසුණා. කර්ම රැස් වෙනා ඉන්දියෙහි විපාක දුන්නා. දැන් අපි සලකා බලමු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ඈත සංසාරයේ කුසල කර්ම කාර්මී කර්ම රැස් කළා. ඒකෝත් අහෝසී කර්ම රැස් කළා. ඊළඟට විදල අවසන් වුණා. අන්න අහෝසී කර්ම විපාක වූ. ඊළඟට ඒ කර්මයේ සමාන විපාක දුන්නේ නැතිලා තියෙනවා. ඒවා අහෝසී කම්මන් නාහෝසී කර්ම විපාකෝ ඊළඟට අභෝසී සම්මන් අර්ථ කර්ම උපාදෝ. දැන් අපි වාගේ යන බැලුවොත් අපි පෙර ඥාතයේ කුසල කර්ම දැක්කලා. ඒකට කියන අභෝසී සම්මන් කියන්නේ. අද ඒක විපාක නිදිනවා. මේ මනෝ උත්සාහ කියලා නම මනෝ ජීවත් වෙනවා. එතකොට වර්තමාන වශයෙන් අපි එක කර්ම විපාක නිදිනවා. ඒක තමයි අභෝසී සම්මන් අර්ථ කර්ම විපාකෝ කියන්නේ. ඊළඟ අදාපණය දැක්කරන අකුසල කර්ම ඇති එකේ කර්ම දැක්කරගෙන තියෙනවා. අතීතයේ අපි කුසල කර්ම රැකගෙන තියෙනවා මතු යම් දායකකදී අපි එක්ක දෙවලෝ යනවා බබලෝ යනවා නිවන් දකිනවා එතකොට ඒකේ විපාකය අනාගතේ නැදෙන්නේ අහෝමේ සම්මන් භවිෂ්‍ය කර්ම විපාකෝ කියනවා ඊළඟට අහෝමේ කම්ම ලාභෝ කම්ම විපාකෝ අතීතයේ කර්ම රැස්ලා සමාන කර්ම විපාක වලින් කියනවා ඒක තමයි අහෝසී කම්ම නාහෝසී කම්ම විපාකය. අහෝසී කම්ම ලක්ෂ කම්ම විපාකය. සමාජ පෙරජාතියේ කරගත්ත කර්ම තියෙනවා. ඒවා විපාක ආද නැහැ. අද විපාක නැහැ. ඒකට කියන අහෝසී කම්ම ලක්ෂ කම්ම විපාකය. අතීතයේ රැස්වෙච්ච කර්ම තියෙනවා. මත විපාක දෙන්නේ නැහැ. ඒවා කියන අහෝසී කම්ම නෙබල් එකතු කම්ම විපාකෝදී. ඔන්න අතීත කාලේ සංගර්භ හය දෙනවා. ඊළඟ වර්තමාන කාලේ කියන්නේ අත්ථකාමනං අත්ථකාම විපාකෝ. අද අපි කර්ම රැස් කරනවා. කුසල් වල අකුසල් වල කර්ම රැස් කරනවා. ඒක දෙකකින් විපාක අපේ නිදිනවා. අන්න අරෝහේ කම්මං අත්ථකාම විපාකෝ. අත්ථකාමනං නත් කර්ම විපාකෝ කියන්නේ අද රැස් කරන සමහර කුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක අද ලැබෙන්නේ නැහැ. එනිසා පරිසංග අත්ථකාමනං නත් කර්ම විපාකෝ. ඊළඟට අවබෝධයේ අත්‍යන්තම බරිත ගන්න විපාකෝ අදාපුනේ රැස් කරගන්න කුසල ධර්මයන්ගේ ශක්තිය මත විපාක ලැබෙනවා ඒ ලැබෙන එකට කියනවා අත්‍යන්තම බරිත කම විපාකෝ ඊළඟට අත්‍යන්තම ලැබෙන කම විපාකෝ කියන්නේ අදාපුනේ රැස් කරගන්න කර්මයන්ගේ ඇතම් විපාක මත ලැබෙන්නේ නැතුව ඒකට කියනවා අත්කම්මයි නොදා විශේෂ කම විපාකෝ මෙන්න වර්තමාන කාලේ සම්බන්ධ හතරාකාරී දේවල් ඊළඟට අනාගතය ගැන දෙකයි. භවිෂ්‍යති කර්මම් භවිෂ්‍යති කර්ම විපාකෝ. මතු භවයන්ගේ කර්ම රැස් වෙනවා. ඒක විපාක නිදෙන්න සිදු වෙනවා. ඒක භවිෂ්‍යති කර්මම් භවිෂ්‍යති කර්ම විපාකෝ. භවිෂ්‍යති කර්මම් නභවිෂ්‍යති කර්ම විපාකෝ. මතු භවයේදී අපි කර්ම රැස් කරනවා ඒ කර්ම නොදී යනවා. ඒක භවිෂ්‍යති කම්මං නොභවිෂ්‍යති කම්ම විපාකෝ. දැන් අනාගතයේ දෙකක් තියෙනවා. සිංදු ආකාරයෙන් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට කර්ම විභාගය ගැන අපි සලකා මතක තබා ගන්නොත් ඊළඟට කලකා බලන්නට ඕනේ කර්මයේ කර්මය කියන්නේ මොකක්ද කියන්නේ. මෙතේ තේන අපේ කිය මොකක්ද මේ කර්මයේ කර්මය කියන්නේ. චේතනාවන් විච්ඡේ සම්මන් වදාමි චේතේත්වා චේතේත්වා සම්මන් කරෝති කායේන වාචාය මනසා මේ සිය ලොකු කාර්යයක්. මානේ චේතනාවට කාර්යය දෙවේ. චේතනාවේ සිතාවත කයෙන් වශයෙන් සිටින් කර්ම දැස් කරයි. මේ කයි මේ චේතනාවේ චේතනාව කියන්නේ මොකක්ද? චේතනාවට කියන අභි සංස්කාරය. අභි සංස්කාර. දැන් අවිද්‍යා සත්‍ය සංඛාරා කියලා කියන්නේ පුණ්‍යාවි සංස්කාර, පුණ්‍යාවි සංස්කාර, අනුඥාවි සංස්කාර කියලා අපි කියනවානේ. මෙන්න මේ අභිසංස්කාර කියන එකයි වේදනා කියන්නේ. මේක සිනෝම සිත්වල පහළ වෙනවා. සිනෝම සිත්වල පහළ වෙන දෙයක් තමයි වේදනාව. සිනෝම සිත්වල ඒ අසුනාමයෙන් පහළ වෙන චෛතක ධර්ම හතක් තියෙනවානේ. සෞරව චිත්ත සාධාරණ මොනවාද? හස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනිකාර මෙන්න මේවා ඒ හත වෙනවන චේතනාව කියන නිල්ලනේ චේතනාව තමයි කර්ම ගමෙන් දැනෙන්නේ. ඒකෝර දැන් එහි තියෙනවා ලෝකෝත්තර සිත් අට සත්‍යකින් අපි කියාගන්නම ඒවා ලෝකෝත්තර නිසා ලෞකික වශයෙන් සිත් අසු එකක් වෙනවා. මේ ලෞකික සතු එක අපි හතරට බෙදා ගන්න ඕනේ. කොහොමද බෙදාගන්නේ? කුසල සිත් 17යි අකුසල සිත් 12යි විපාක සිත් 32යි ක්‍රියා සිත් 20යි. සියල්ල 81යි. එතකොට දැන් කුසල් සිත් 10ක චේතනාව තියෙනවා. අකුසල් සිත් 12ක චේතනාව තියෙනවා. විපාක සිත් 32ක චේතනාව තියෙනවා. ක්‍රියා සිත් 20ක චේතනාව තියෙනවා. නමුත් මේක බෙදෙනවා ඔය නම් හතරටම. කුසල චේතනා 17යි, අකුසල චේතනා 12යි, විපාක චේතනා විද්‍යකයි ක්‍රියාශේතන විචලිතය. එයින් විපාක චේතනා කියන්නේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. ක්‍රියාශේතනා විචේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. මතු විපාක ලැබෙනවා නම් ලැබෙන්නේ කුසල විපාක 17යි කුසල ක්‍රියා කුසල චේතනා 17යි අකුසල චේතනා 17යි කියන්නේ මෙන්න මේ විචලනය. මේ විචලනය තමයි මතු පස්සේ විපාක දෙන කර්ම බවට ලැස් වෙන ක්‍රේමපත් වෙනවා. ඒකෝට එනිදී අපි කලකා බලන්න ඕනේ තාක්ෂණයේ යම් දුකේනවා. පත්තහන ණයකරණයක අනුව මේක දෙකට බෙදෙනවා. සහජාත චේතනා නානාත්මික චේතනා කියනවා. සහජාත චේතනා කියන්නේ සිතත් එක්ක එකතු වීමක් මේ සහයෝගය දෙනවා. ඒකෝට චේතනා අසු එකම එකයි. සිත් 80ට චේතනා 80ට සහජාත චේතනා ගණයට යටෙනවා. ඒ මොකද? කුඹුරක් කරන දෙවියා තවත් පිළිගත් බෙදනවානේ. කුලී කඩුවක් හරි අත්දව කායයන් හරි බෙදනවා. කුඹුර වපුරන්නේ කුඹුර ග්‍රාම කපන්නේ පොළ මඩවන්නේ එකට යොදවනවා. කණියුම් කරන්න බැරි වැඩක් ඒක. ඒකවල කුඹුරින් යන එක කරන්නේ. දැන් ග්‍රාම කපින්න ගැන බැලුවොත් ගොයන් කපනකොට කුමුලිනියා ඔයන්ට තරහාගෙන යනවා. යඩට සහභාගී නැත්නම් බස් ගුණක් දෙනවා. උනන්දු කරනවා. තමන ගොයන් කරන අනිත් යාළුවා ගොයන් කපනවා. කඩ දෙකක් කරනවා. වරු සර්මාංශ සාලාවක දේශ වරු මහත්මය. තමන වරු සම් කරනවා අනිත් යාළුවා වැඩ කරනවා. එවැන්ම පාවිසාලාවක මුල් ගුරුතුමා ප්‍රධාන ආචාර්යතුමා තමනුත් උගන්වනවා අනිත් ගුරුවරුන් ලවා ඉගැන්වීම කරවනවා. අන්තිමේ ශිෂ්‍ය පරිවේද ශිෂ්‍ය නායකතුමා තමනුත් ඉගෙන ගන්නවා අනිත් ළමයින් ඉගෙන ගැනීම යොමු කරවනවා. මෙන්න මේ වාගේ දෙක්ක ක්‍රියාකාරීත්වය දෙගොල්ලන් ක්‍රියා කරනවා චේතනාව කියන කාරණේ. අන්න ඒක කියනවා සහජාත චේතනාව එකට ඉදීන් වශයෙන් එකට වැඩ කරන ප්‍රතිචාරක ධර්මයන්ද සංවිධානාත්මකව ක්‍රියා කරනවා. ඒක තමයි දේශනාවේ ස්වභාවය සංවිධානය. ඒක තමයි සංස්කරණය කියන්නේ. සංස්කරණය සකස් කරන්නේ. ඒතකොට මේ දේශනාව ඒ විදිහට විපාක සිත්වල ක්‍රියා සිත්වල එකට ඉදීන් වශයෙන් ඒකට උපදින ප්‍රතිචාරක ධර්මයන්ට සංවිධානය දෙනවා. ඊළඟට නානාත්ම චේතනා දැනෙනවායි. අකුසල චේතනා 12යි කුසල චේතනා 16යි කියන විචාරමයේ චේතනා විචාරමය මතුපාත වීමට සමර්ථ වෙනවා. අන්න ඒක තමයි නානාත්ම චේතනා කියන්නේ. මතුපාත වීමට සමර්ථ වෙනවා. දැන් අපි කියවන්නේ විච්ඡ ධම්ම වේදනීය, උපකාර වේදනීය, අපරාපණ වේදනීය ආදී වශයෙන් විපාක වීමට සමර්ථ වෙනවා. එවාගේම ගාමික ආසා ආසන්න ආසීර්ණ කටක් ආදී වශයෙන් විපාක දීමට සමර්ථ වෙනවා. එවාගේම ජනක උපස්තම්භක උපසීලක ප්‍රසාරක වශයෙන් විපාක දීමට දීපත් වෙනවා. අන්නේ විදිහට නාමකාර්යනික චේතනා කියනවා. ඒකෝද දැන් මේ චේතනාවේ තියෙන බලගත්කම අපි හොයාගන්න ඕනේ. මොකද මේ චේතනාව නිසානේ සියලුම කර්ම රැස් වෙන්නේ දැන් අපි තිරිසරයක් අඳුනේ කෙලෙන්නේ. තිරිසරයක් අඳුනේ තිරිසරලා හිතේ තිරිසරේ අඳ ගන්නවා නේද? හිතේ තිරිසරේ අඳ ගන්නවා අඳගෙන තමයි පරිගාසු කරේ නෑ කරි දිස්නේ කරි තිරිසරේ අඳුනේ අඳුනේ. ඒ වගේ තමයි කියනවා. කර්ම කරන්නේ විතර හිතේ මවා ගන්නවා. ඒ ඒ දේ පිළිබඳව හිතේ මවා ගන්නවා. සංස්කරණය කර ගන්නවා. ඒ මවාගත් හැටියට ඒ කර්ම සිද්ධ කරනවා. දැන් බලන්න මේ පාන දැල්වීම කියන දැන් බුදු පාන දැල්ලා ඉස්සර බුදු පාන දැල්වීමේ ක්‍රියාවලිය විදිහින් මම ගන්නවා පාන සිද්ධ කරනවා පාන දෙලේ විසිරු දානවා පාන රැකියේ සකස් කරනවා පාන දැල්වන්නේ ඒ ක්‍රියාවලිය කරන් ඉස්සරේ සිතින් සිටවන්නේ කවුරු මේ කුටින් සිතන් දෙලා නැතේ චේතනාව පාන දැල්වීමේ ඉස්සරට පිටේ ඒ වගේම දැන් බුදුන් වදිනවා බුදුන් වහන්සේ හිතේ සිටින් බුදුන් ගැනීම පනවා ගන්නවා. ඉතින් අරමුණු කරනවා. ඊට පස්සේ තමයි මේකේ බුද්ධ වන්දනා කිරීමේ ක්‍රියාවලිය තිබෙන්නේ. රාමයෙන් ධර්මදිනවා. ධර්මයෙන් විස්තරේලා ධර්මයෙන් ක්‍රියාවලිය තිබෙන්නේ නැන්නේ මෙලෙන්න පවා ගන්නවා. කවුද මේ කරන්නේ කියලා. ඊට පස්සේ ධර්ම රුතුව ධර්ම බෙහෙත් ගන්නවා. ඒ සිදු කරන ක්‍රියාව ධර්ම රුතුව ක්‍රියාව කරනවා. ඔය වගේ ක්‍රියාවකම් පුරෝගාමී වශයෙන් ඉස්සෙල්ලා හිතේ සංස්කාරණය කරන්න ආකාරයෙන් දේශනාව. ඒක නිසා පූර්ව භාග දේශනාව කියන්නේ. ඊළඟට තමයි ක්‍රියාවලිය සිදුවේ. ක්‍රියාව කරනකොට ඒලාගේ තමයි කර්ම විස්වාමන චේතනාව කියන චේතනාව සිද්ධ වෙන්නේ. ඊළඟට ඒක නැවත නැවත පිළිපැත් කරනකොට පස්සේ අපරාධ අපරාධ චේතනාව ඇතුළේ කර්මයේ සිද්ධ වෙනවා. දැන් ඒකට අපි කලකා බලන්නට ඕනේ මේ චේතනාව මුළු කොට ඇති කර්මයන් ජයගන්න කොහොමද කියන්නේ. මේක තමයි වැදගත් තැන. දැන් අපට අනන්තර අනන්ත වශයෙන් කර්ම රැස් වෙනවා. නින්දේ වරදෝසන් පතන් නැත නින්ද කෙන තුරු කෙන හැම දෙයක් පාප කර්ම රැස් වෙනවා. මේ කර්ම රැස් වීම බොහෝ දෙයි. අභාරික පිට ඇතලා අයෝතික මනුෂ්‍යාරය නම් නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ අකුසල කර්ම රැස් වීම. Taman ගන්න සමාහිතානේ මම වැඩි කර්මයක් නෙමෙයි කියලා. නමුත් නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක් කියන අකුසල කර්ම චේතනාවේ තේ පහළ වෙනවා. එනිසා යෝනිසෝ මනස්කාරයේ කියන නුවණ පුරුව කල්පනා කිරීමේ විදිහට පුරුදු කරන්නට ඕනේ. දැන් භාවනාවක් කිරීමේ සිදුවෙන මෙන්න මේ අර්ථයයි. භාවනාවක් කිරීමෙන් සති සමාධි ඥාන වැඩෙනවා. සති සමාධි ඥාන වැඩෙන නිසා ඒකේ අරමුණේදී කුසල සිහිය පිහිටලා ඒක කුසල පැත්තට හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රසන්න අරමුණ දාත හරවා ගන්නවා. මෙන්න මේක නිසා අර සති සමාධි ඥාන යඩෙන්නේ සිත පුරුදු කිරීම වශයෙන් භාවනාවක් අවශ්‍යයි. සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ විපාක වාද අපතලන් ගැන එකක් නෑ කියලා. කවදාකවත් නොසිතෙන්නේ. ඒ කියන්නේ අනිශ්චිතයි. කොයි වෙලාවෙ කොයි විදිහ අකුසල විපාකයක් වෙන්නේ දෙවිද කොයි වෙලාවෙ කොයි විදිහ කුසල විපාකයක් වෙන්නේ දෙවිද කියලා කිසි කෙනෙකුට දෙරෙන් ගමන් කරගෙන තේරුම් කරගන්නම අපහසු වෙනවා දැන් පසුගිය බුදුවක් වල පසළොස්වක් පොහොව දවසේ මොහොත ගැලෙන්නේ සිදුරු කර්ම විපාක කිසි කෙනෙකුට කල්පනා හිතා ගන්න බැරි වෙනවා සමහර මොහොත නාන්න කියලා සමහර මොහොතේ මාර්ගව ගන්න කියලා සමහර මොහොතේ ලක්ෂණ බලන්න කියලා සමහර අනුමීතේ වැඩ කරන ඉඳලා එකපාරටම යට වෙනවා. එකපාරටම යට වෙන තරමට විපාක වාරයක් ඒ ඇත බලපෑවා. එයින් මේ දීර්ඝාලයේ ආයතය ඒක උපස් සම්බන්ධම උප ධාතක කර්මයක් බව විපාකයක් බවට පත් වෙනවා. උප ධාතක කර්ම විපාකයක් බවට පත් වෙන අය සාක්ෂයේ වංශකයන් සිද්ධ වෙච්ච විපාක වාරේ වගේ. සාක්ෂි වංශකයෝ පෙර ජාතියේ ගංගාරම් අයිනේ තේ වත්තේ වශයෙන් මාළුගාමි පුද්ගලයන් ඇතුළේ කර්ම රැස් කරගත්තා. විශාල පිරිසක්. ඒ අතරින් මාළුගාමි අතරට යදින් මාළු අල්ලා ගැනීමට වතුරට වාස ගන්නවා. වතුරට වාස ගැනීම නිසා රාස්කාරක් මාළු ගැරිය ගොඩ වුණා. ගොඩ ගන්න සිද්ධ වුණා. ඒ මහත්මය නිසා මේගොල්ලෝ බොහෝ කුසල කර්මය ඇවිල්ලා සාක්ෂි වාර්ෂිකයන් ඇතුළේ පසුලවක් වුණ ජීවත් වූ නමුත් බුදුරජාණන් වහන්සේ ඥාතිසල ප්‍රතිදා සම්පන්න ලබන ඉතිේම බලාපොරොත්තුවක් ඇතේ සිටි ඇතිනේ විදුලක කුමාරයාගේ සමුදායකත්වයේ ධාතමෙද පස්සුලා අර එකට පරිණය කරගත්තත් කොහොම ඒ මරණ හසුක මරණයට පස්සුලා අන්නේ අපදාකාරයේ කර්ම විපාකයන් අරිලේ විපාක දුන්නේ නැහැ ඒවා තමයි කියන උපඝාතක කර්ම කියන්නේ ඒකම නෙමෙයි විදෝතක කොමහාරිය ඇතුළු ඒ මහා අපරාධය කළ අය ආපස් වෙන දවසේදී අතරේ ගංගාවේ මුහුණුපත් වුණා. කොහාවතාවක් ඉහළ වනම් ඉහළ මේ හිමලකට විශාල වතාවක් යනවා. ගලාගෙන මහා ජලෝකෙදී ඒ පාප කාර්යය කරපු කොම මුහුණට ගියා. අන්න බුද්ධ ධර්ම විපාකයක් ලැබෙන්නේ නැහැ. නිර්පරාදී වූ පිරිසකට අපරාධ කළ නිසා ඒ මොහොතේම දෙකම විපාකයක් ක්‍රියාවට ලැබෙනවා. ඒකත් කර්ම උපත්යෙන් කර්මයෙන් ගැටෙන්න පුළුවන්. ඒ කියන්නේ නැත්නම් ජීවත් වෙන්න තව ආයත දිලෙදී ඒ අපරාධය කරපු නිසා ඒ කොහොම මහා මේකට දිලිනවා. ගම් වතුරට දිලිනවා. ඔය වගේම අර බලයන්දේ ඒක නැත්නම් සෝන බුද්ධක තියෙන බල්ලන් පුරලාගෙන ගමයන් කරන ලද්දේ. කලස්නෝර ප්‍රදේශයේ පිළිසර ප්‍රදේශයේ ඉන්න එක්තරා බුදුන් ස්වාමීන් වහන්සේ නම ආරණ්‍ය වැඩ ඉන්නවා. හින්න පාරේ ආරණ්‍ය පිටකලා ධම්මාවක වඩින කොට ඉස්සරහට වහමුණා මේ යද්දා. මේ යද්දාගේ ඉන්න නමුත් බස් වුණා. කාල සංවේගයක් ආදලා ආයෙත් හොලලේ කියලා ඉතනක් කරගෙන වනාන්තරේ ඇවිල්ලා. දවල් කාලේ මුළුල්ලේම මහන්සියලා දාලිය දාගෙන බලේ පිරවලා කිසිම ළමෙක්වත් නැදෙන්නේ. ආපහුනකොට මේ ජිමවත් ස්වාමීන් වහන්සේ ගමේ දෙන්න පාසල ලාගෙන රැඳලා ඇඳගෙන කොට ආරම්භයට වඩිනවා. හරියටම අද වගේ ඉඳලාට මේ යක්ෂයන් විතර විතර ගන්න බැරිව බලන්න උත් ගන්නවා. ස්වාමීන් වහන්සේ ගෝලෙ ගිහිල්ලා ගහකට නැගලා. බඹයක් වන්න ගහට නැගලා අත්තට අත්තට එල්ලගෙන තවත් අත්තට දෙපා තියාගෙන ඉන්නවා. ඉවජම්තරිතේ ඒ පයට ඉතලෙන් අනිනවා. ඒ කාලෙ කිනෝට අනිකට වෙනවා. ඒ කාලේ ඔහොම මාර්ගේ මාර්ගවලට දෙපායට ඇලෙන් අනිනු වේදනා කරනකොට ස්වාමීන් වහන්සේ සූරාස්වා ගන්න දරුවෝ සූර ගැල්විලා ගැටෙනවා. ගැටෙනවා ගැටෙනවා ඇඟ ඇඟ බලුරුවා අමුදෝ රැකලා කියලා දැන් කරා කෑ. මිනිස්යාගේ අතකට විතරයි තිබුණේ බලු කෑ. ආමුදුරුකින් උදේ දෙන බලආන. පස්සේ ටිකක් නිලියක් කරගෙන බල්ලන්ට දීපු කරා බලු කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ සැපයක් ඇති වුණා අනේ මිනිස්යා මේ මිනිස් මර ගන්න දෙන්නේ. අර විරිත් සූදාකාරයගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් එනවා මේ ස්වාමීන් වහන්සේ මට මේ විදියක් වුණා මම නිසා මිනිස් මැරෙනවා මගේ සීලේ සමාදයක් වුණාට. නැත්නම් ඔබ සමාදයක් නැහැ ඒ නිසා මකා කරදයක් නෙමෙයි. ඒක නැත්නම් කරගත්තේ උඩු සුලකට ජීවිතයක් ගන්නකම තමන්ගේ මූල දෙන්න එනවා වාගේ වරදක් නොකලින් නෝත වරදක් කරන බැරිනම් දෙක ගන්න විපාකයක් කොහොමද ඉන්නේ? අන්න ඒකට කියනවා ප්‍රයෝග විපස්සය කියලා. ප්‍රයෝග විපස්සය නිසා අපතන විපාකයක් ඒ කුජලයට නිමිතිද වුණා. ඔය වගේ අතීත කර්මයන් විපාකමින් යවාරම්භන කරන් පුදුමද ස්වාමීන් වහන්සේලා හත්නලා බුදුරජාණන් වහන්සේ දකින්න දුරස්ත කලාවක් කලාවකට දෙනවා ගමින් යම කිසිනාමන වරඳලා ඒ ඒ යනවල නැවතුණු ගාස්න කාලේ ගෙවමින් එනකොට තව එක දවසක යන්නේ තියෙන ගමනේදී සේනාසනයක රැඳෙනවා ගල්ගෙනක මේ අස්මනට ආසන ලැබුණා ගල්ගෙනේ ස්වාමීන් වහන්සේලා රාත්‍රී කාලයේ රැඳුණා විශාල ගලක් පෙරලෙමින් ඇවිල්ලා ගල්ගෙන දොර ගහගත්තා. උදේ වෙනකොට දොර ගන්න බෑ. ඒ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලායි ධායකවරු ඔක්කොම කියලා මේ ගල් කැල්ලන්නේ ගලවන් දවස් හතක් එයා ගල්ලා කරලා දවස් හයක්ම ගත වෙනවා කරලා ගන්න බැරි වුණා. හත්වෙනි දාසේ ඉඳේ එනකොට ගලේ ඉඳේම කෙල්ලා ගියා. අර ස්වාමීන් වහන්සේලා ගල්ගෙන කොටු වෙනවා දෙන හතක් ආහාරව බොහෝම දුර්වල වෙලා ඉතින් වෙනත් ස්වාමීන් වහන්සේලා දායකවරු කෙනෙක් කියලා ස්වාමීන් වහන්සේලාට කඩේ වතුර පොවලා පොවලා බොහොම අපහසුයි නම් ගොඩනගා ගත්තා. කණිතු කරවා ගත්තා. ගිලේ ගිලේ ආපේ එසේ දාසනේ යතු කරලා ජේතවනාරාමයේ ගියා බුදුරජාණන් වහන්සේ මේ යන විස්තර අහගන්න. තවත් ඒ වගේම විසුණුනාකලා පිටා දුරස්ස පලාවක ඉඳලා එනකොට එක්තරා ගාමනානික පිළිපාතේ ලැබිලා ආසවතාවාලට මිනිස්සෙට කියලා වඩා ඉතලා බණ අහනවා. පොතනම් දාන වේනවා. දාන වේනකම මෙල් වැඩිවක් කරනකොට පුණ්‍යාරකම කුසියේ වහලේ තිබුණු පිළිරු කරන්නක් දැන්නේ අහමත වේතුණා උදැයි. ඒ පිළිරු කරන්න අහම ක්‍රියාකර කරන කපටෝගේ දෙල්ලේ දැවෙනවා. අපතන් නැගලා ගන්නවා. මේක බලන්න කියන සමහර ස්වාමීන් වහන්සේලා හරිම සංවේදීව පත් වෙනවා. මේ මේ කපට ආපේ දේවල් ආනස්ථානක් ඇති වුණා මේ ධාතු ජීවනයේ මේ ප්‍රයෝගය මේ මොන කර්මයක්ද කියලා ගන්න ඕන කියලා ඒක දෙක හිතාගත්තා. තවත් ඒ දවස්වල පිළිවිලක නැරෙන් ගමනක් යන ස්වාමීන් වහන්සේලා දේශනාරාමයේ තියෙන අසරමගදී කර මුහුදු යාත්‍රාවකදී මුහුදේදී ගමන හොකුණා. ඉතින් නැවදවත් මේ මොන හේතුවක් කියලා මේ දෙන්නේ විතරක් කළ බැලුවාම යාත්‍රාවේ හේතුවක් වෙන වෙන හේතුවක් පස්සේ කාල සංකල්පය යනවා. තුන් වායයක්ම කාල සංකල්පය යටනේ පටිකාංශ පිළිගන්න. පස්සේ පටිකාංශ කියනවා එක්කෙනෙක් නිසා මුදා විපාක දෙකක් අනුකූලව දාන්න බෑ. නිසා ගැටිලෝනියක් ඔය කාන්තාවගේ බිරිඳේ දෙන්න බැගෙන මට තේරෙන්නේ නැතිව මොහොත දාන්න මේක බලන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මේ තරම් කරුණු සූමත් කාන්තාවක් විතර ඔලේ ආගේ මුදා දාන්න කියනවා. ඊට පස්සේ කියන්නේ මම ආශා කළා බුදුන් වහන්සේලා කටපාඩම් කරගත් සමයේ මොන කාර්යයන්දනේ කියලා අහගමු කියලා. ඒ සාමායම් ගුණ විශ්වාසයේ බුදුරජාණන් වහන්සේ සමෝපේත බැරිම. ඉතින් අපි කියන්නේ මේ හේතු ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරනවා. අර හත්දාසක් තුනේ ගල්ලේ පොතුලා ඉන්නේ මේ හත්දනා වහන්සේ පූර්ව ඥාපනය කරගත්ත කර්ම විපාක. දරඥාතුන්ගේ අධ්‍යයන දුකු ළමයි. දවස් හතේ අතර විශේෂ ප්‍රදේශවල සංකීර්ණ වලට ගවයන් දක්වනවා. එක් දවසක් කුමාරකට සමයේ කැපෙනවා දැකලා මරණ වේදනාවක් නැතිව මේ සමගයා නැවත එන හැටි බලන්නේ අර හුඹක් සිවිල් යනවා. සමකොළ මුහුදෙන් නැහැවා. හැබැයි ආපහු මෙහෙට ගාලා දාන්න කියලා දෙකාගෙන නෙදී. නමුත් එන දෙකට ආපහු අමතක වුණා. ඊළඟ දවස් හතකින් මේ පැත්තට යැගෙන්නේ. යනකොට මතක් වෙනා මොහොතක් සිදුරු දියුණු කළාම සමගයා බඩගින්නේ විපාකයෙන් බොහෝම දුර්වල වෙලා මුලින් මුලට ඇදිලා ඇදිලා මැරෙන්නේ දවස් හතක් පළමුයා මෙන්න අහ ඔයෙ කරන කිසි පාපය නිසා මේ අද්දුනාට 14 වාරයක් ආකභාව 14 වාරයක් දවස් හත දවස් හත වැඩිම අවදි වෙලා ඉඳි සිද්ධ මේ දායකකම වරක්. ඊළඟට අපරෝධයේ දෙන්නේ ගිනිගත ප්‍රතිල් කරන්නේ ඉතිනා මැදිරි රැකීමට හේතුව විසුණුවා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාම අන්නේ කපුවා මේක දීර්ඝ කාලයකට ඈත ගොවි මේ ගොවියත් මේ කියා බොහොම හොඳ ගාවි බොහොම ලක්ෂණයි නමුත් ගමන සම්බන්ධයි. ඊයේ ඒ තැන නැතිර ගන්නවා. සීතාණ්ඩ දෙයක් නගුලේ වැදලා හිටියත් එතන ඇතිල ගන්න. ඒ වගේම පරාසය ගැන විදියක් ඇතිල ගන්න. કોઈ වෙලාවකවත් ගවයා ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ගවයා සුකුමා ගන්න බෑ. බොහෝ විට ගවයාට කලනවා. කොළමණ්ඩලන්නේ ගවයා විතරම කොළබඩවල යතිල ගන්න. මේ තරම් අනන්තයි ගවයා. රකින්නේ ගොවිය මොකද කෙරේ තේන්ති ඇදෙන්න බලවත් ව්‍යාපාරිකක් පහළ වෙනවා. මේ අරකාරයන්ගේ පුරාම පිළිරු හේතුවක්. පිළිරු ඔතන නිදුතිය. පිළිරු ඔතන නිදුතිය පාප වෙන නිසා මොකද සිද්ධ වෙන්නේ? අපායේ දෙකිනෙල ඉඳලා ආපබාර සූර්ය ගින්නෙන් කියලා නරිනවා. මේ මේ දෙන්නේ වාදයයි. ඊළඟට අර මොහොතේ ගන්න වෙන්නේ අධිකාරණ දිගට කරගත් අමුතුනේ මොකක්ද කියලා. එතන සඳහන් කළා පූර්ව ජාතකයේ කොයි දිනේ ගොවින් දන්න වෙන ගොවි පවලක නෙමෙයි. ඉතින් මේ දෙකම අදන බාරේ තියෙනවා. මේ බාරන අධිවේක ආගමනේ මේ ගුරුවරයෙක්. ඒ කාස් කාටා හිතා කරේ. ඉතින් යන්නේ කරගෙන බල්ල පස් වෙනවා. කඩේට ගියාම බල්ල පස් වෙනවා. කුඹරට ගියාම බල්ල පස් වෙනවා. ගාමට ගියාම යන්නේ හැම පස් වෙනවා. උත්තරේ වෙනවා කය. බොහෝ ආවල බල්ල ගහන වෙනවා ඒකයි. ඒ නිසා ධර්ම මිනිස්සු සරසම දෙකේම දරු වැඩි කියනවා. ඔය කියන වචන විතර ලැජ්ජාව නම් උපාසකාම කුලකෙල එක දවසක් තමන්ගේ ස්වාමියා කුමරේ වැඩ කරනවා. කැඳ කලියක් හදාගෙන යනකොට ධර්මවලුත් කරගෙන ඉන්නේ. බල්ලන් සාදුනවා. බල්ලෙන් යට ආවේ. ඉතින් ස්වාමියාට කඳ අවුල් කවල කෝලා ඒ කටුන් නිසා කුසප්පයන් කළා කොට ගෙදරේදී ලොකු වතුරක් දක්වනවා එතෙන්දී මේ කලෙක නැත්තම් කලේ ආදමයේ කෙරේවා යන්නේ. යන්නේ පුළුවන් එතකොට අර නම් එක්කල ඒ කලේ දැදලා එක්කල බල්ලගේ දෙන්නේ නැදලා කීටි වෙනවා වතුරවා. බල්ලා එක්කම වතුරේ ගිහින් මැරෙනවා. මේ පාපේ නිසා අපායේ දුක් විඳින නිදලා ආපාර කීයක මේ වාගේ ජීවිතේ මැරෙන්න සිදුුණා. මේ සියලුම වාවයකින් පහළ වෙනවා. තවත් ඔයාගේ උපාසකෙට පිළිවෙල. ඒ කාරණා තුනම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් තුනක ධර්ම දේශනාවක් කරා. නංසමිත්තේන සමුද්ද මැද්දේන සංගතාහං විරං සමිස්සේ නරිඤ්ඤේතෝ ජගති පදේසෝ යක්ඛිතෝ මුංසෙය පාප කම්මාති යම් කෙනෙක් පිටිකලේ පාපකාරයෙන් නිදෙන්න එවැනි පාපකාරයෙන් නිදෙන්නේ අහස වේවා ගල් පරිවර්තයක් අත වේවා මහා මොදේලා ඉලක්නේ හැම තැනකදීම කර්මයේ ඵල දෙනවා කියන එක සාධාරණී කර්ම විභාගයේ සම්බන්ධ දේශනාවක් කරනවා ඒ ප්‍රසාදේ ධර්මයේදී සැමෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා කර්මයක් වෙනම සෞඛ්‍ය ලක්ෂණ අරිහත් වෙනසක් වෙනවා අපේ බුද්ධ බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවිතය ගැන බලන්න බුදුරජාණන් වහන්සේකද මේ තරම් පාරමී සම්භාවයෙන් නිර්මිත වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයේ උත්තරීය කරලෝ අසමන සම අක්පතුල අපරිභාව අපති කුංගල ආදී වශයෙන් ගුණ සම්පන්න වූ ඒ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට කර්මෝපාක කරගන්නා කියන පුබ්බකම පිළිවෙලට සාපදාමේ බොහෝම ලක්ෂණ පිළිවෙලටව දක්වලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 6ක් ඉන්ද්‍රාණික විතරක් ක්‍රියා කරන්න සිද්ධවලේ කර්මෝපාකේ. මොකක්ද ඒ? පාපක බුදුසසුනේදී ජෝතිපාල මානවක බොහෝම උගත් බොහෝම නැනවත් බොහෝම ධනවත් බොහෝම කීර්තිමත් උසස්ම වංශිකය සාක්ෂණ කෙනෙක්. මානවක වේදනයේ තියෙන නියම ගන්න. ඒ නියම ගන්නේ කිය ගතුකාරණ කුම්භකාරණ. ගතුකාරණ කුම්භකාරණම අනාගාමී මාර්ගඵලාදී ආරක්ෂාවයි. දෙමෝපෝ දෙන්න අනුගමනය. දෙමෝපෝ දෙනාට උපස්ථාන කරන්නේ නැතිනම් ගංගානම් ගංගා අතබද ආශ්‍රමයක් කරවන පාර්ශ්වස්තරලක් යන වහන්සේට සමුප්‍රේත වස්තුස්වාරු උපස්ථාන කරනවා. එක දාසක් තමයි ජෝතිපාල මානක කුමාරකට ගිහිල්ලා බොහොම හිතහිතර දැරෙමින් ආරාධනා කළා. මිත්‍රයනේ මම ආශ්‍රමයක් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය වඩාගෙන ලෝකස් සාමි කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහේ ගුණ සම්පන්නයි. අපි දකින්න යන්නේ. ඒතකොට ජෝතිපාල මානව කියන්නේ විසමතුලකක් පමණ කතාවම ගම් හඳේතරාවක් පමණ බුදු වේම පාඩියක් නෙවෙයි. ඔබ බොහොම දුෂ්කර දෙයක්. ඔය බොරු බුදු කෙනෙක් කියනවා. හිංසාවක් ආරාධනා කළා තුන සැරේම වශයෙන් කිව්වා. ඒ කියන්නේ අපිට පිටින්නේ ඊළඟට ගතිය කරන්න කියනවා අපි යම් ගමකට නාන්නේ කියලා. ඒක නිසා හිතුණා. ගමන නාන්නේ කියන්නේ මේ දෙන්න එකට නාන්න කැප නැහැ. ගතිය කාර්යය වාක්‍යයෙන් මහත් වෙනවා. ඒ නිසා ඉස්සර වෙලා යෝධපාල මහණතුමා ගමේ යන්නේ නැහැ. නාන ගොඩෝනාට පස්සේ අපි මාරු කරන් ඉස්සෙල්ලම කියනවා මේ ළඟම ළඟාගෙන ආශ්‍රයේ තියෙනවා කියලා බලන්න. අර වගේම කුසලයක් ආදාගනා කරලා කුසල කරගෙන ප්‍රතික්ෂේප කළා. දැන් හය වාරයක්ම ප්‍රතික්ෂේප වචන ප්‍රකාශ වුණානේ. ඔන්න මේ කාරණේ බලන්න. හැබැයි ගතිකාර කුම්භකාරකමා රෝම ඥානවන්ත කෙනෙක් දැරෙන්නේ යෝධකාර මානවතුමා උපායන උතරගෙන ගියා. ගියලා යන්නේ දෙන්න. හැදේ නිමස් කළා. බුදුරජාණන් වහන්සේ දන්නා මේ ඊළඟට බුදු වෙන්නේ බෝධිසත්වයන් වහන්සේ කියලා සුදුසු ධර්ම දේශනය අසලා යෝතිපාල මානවතුමා පරිගණලා හේතුක දානමීල ධානමිත්නා ලාමීල මතු බුදු වෙන්නේ බවට 24 වෙනි වරට යොරල පසුන් දැන්නා මේ තරම් බුදු වෙන්නේ උත්සමයන් වහන්සේ නමකට එදා මානාලිකම නිසා මේ අකුසලයේ සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට අපහාසයක් කරනවා ඒ ආර්ය උපවාද කර්ම නිසා තමයි අවුරුද්දක් තිස්සේ මහා දුක්ඛාක්ඛ්‍යාවක් කරන්න සිදුවේ. මෙන්න කර්මපාත වල ඇති දුේනාව විපාක දුන්නා. ඒ වගේම මුන්වාසේ බුදු වෙලා ඉන්න කාලේ සුන්දරික පරිද්දාධිකාරික දේවාලයක් දෝෂාරෝපණය ලක් වුණා. කිංචමානෝ කියන දෝෂාරෝපණය ලක් වුණා. එවාගෙම දෙව්ලක් තුනෙන් එකකින් ගල්බැහැන්නේ හේතු කොට ලක්ෂණ ඒකාසන ලක්ෂණ. ශ්‍රී පාදයේ ගල් හැලිමක් ඇති වුණා. ශ්‍රී පාදයේ දෙහෙත් කරන්න සිද්ධ වුණා. නාලාංගිකයන් මෙහි දෙමින් කරුණා ලැබුණා. එවාගෙම සියලුම වේදනාවක් හිතේ වේදනාවක් බලපෑම් වුණා. හිතේ රුදාවක් බලපෑම් වුණා. තුන් මාසයක් යවා ගහන්න සිද්ධ වුණා. අපලෙත් පස්සේ මේ වස්සාන කාලයේදී කක්කාසීකා රෝගයට පාත්‍ර වුණා. මේ කාරණා 12 සුන්දරක විපාක දුන්නා. මේ සමාන කෙනෙක් වෙනවා මේ තරම් උතුම් බුදුරජාණන් වහන්සේ කාරණා විපාක දුන්නා කෙනෙක් පිළිගන්නේ නැහැ කියලා. නමුත් අපදාන කාලයේ සුභකම කිලෝත් සාසදානයේ ප්‍රවස්තනට තෝරගන්නේ. අනික බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයෙන් සදාන වෙලා කියන මේ මේ අවස්ථාවේ බොහොම සෑහලම ඒ නිසා මේක කරුණාවට නුදුන්න කියලා කාටවත් ප්‍රතික්ෂේප කිරීම අපහසුයි. ඒක නිවැරදිව කර්මපාක ලෝතුරා බුදුනක් විපාක දෙන බව සත්‍යයි. ඒතකොට මේ කර්මපාක වලින් ජයගන්නේ කොහොමද කියන්නේ බුදුරජාණන් වහන්සේ තවත් සංගම බොහෝ තෙන් දේශනා කළා කියලා. අත්තිවිකේ සම්මන් කන්න කන් සම් සම්විපාකං අත්තිවිකේ සම් සම්මන් සුත්තං සුත්ත විපාකං අත්තිවිකේ සම්මන් සංගුත්සං සංගුත්ත විපාකං අත්තිවික්කේ සම්මං අසංගං අත්සං අසංගාසුත් විපාකං සම්මං සම්මස්සය සංවත්ති මෙන්න මේ පිළිවෙල තෝරා ගන්න ඕනේ ඒ පළවෙනි වන්දනේ කියන්නේ කල් කර්මයක් වෙනවා කල් විපාක වේවා කෙලෙම අකුසල කර්මයක් අත්සම්මං සුත්තං සුත්ත විපාකං කියන්නේ සුදු කර්මයක් වෙනවා සුදු විපාක වේවා ලෞකික කුසල කර්මයක් අර්ථ කර්මවල කන්න සුත්තම් කන්න සුත්ත විපාකම් කියන්නේ අර කුසල අකුසල දෙකම කරගන්නවා ඒ නිසා කුසල අකුසල දෙකේ විපාක වෙනම දැන් කාර්යවත් දැන් කාර්යවත් කුසල විපාකක් වෙනවා අකුසල විපාකක් වෙනවා අත්සම්මං අසංනාසුත්ත අසංනාසුත්ත විපාකං කම්ම සම්මස්සය සංවත්තති මෙන්න මේක තේරුම් ගන්න ඕනේ කලුකුදුක් නැති කලුකුදු විපාකක් නැති කර්මස්ථයට විදපවත්නා කර්මයක් කියනවා. එහෙම තමයි. ඒ තමයි සත්‍තාරෝ සතිපට්ඨාන, සත්‍තාරෝ සම්මාසදාන, සත්‍තාරෝ විපාදා, පංච ඉන්ද්‍රියානේ, පංච බලානේ, සත්බොධංගා, අත්තමිදෝ මග්ගු. මෙන්න කර්මස්ථයට විදපවත්නා කර්මය. දැන් අපි බලනවා බලමු. දැන් අපි මේ සීලයේ පිළිපියා. මනනවා. මේ පාළුවේ අපේ චිත්ත සංකාම තුළ ලෝභයක් නැහැ, දෝෂයක් නැහැ, මෝහයක් නැහැ. දැන් ඉතේ තියෙන්නේ අලෝභ, අදෝභ, අමෝහ කුසල මූලයන් දුරුකොට ඇති කුසල චිත්තයේ පරම්පරාවක් දැන් පහළ වෙනවා. ඒ කුසල චිත්තයේ පරම්පරාවෙන් අපි ඒක හිතන් ගන්න සෝමනස්ස සාගත ඥාන සංකේත අසංකාරික දෙයක් හිතන් ගන්න. ඒ කුසල චිත්තයේ කියනවා පුදුමතුනේ ධර්මතා 34යි. ඒ ධර්මතා ශික්ෂාපරේ මේ කියන්නේ කර්මස්වයේ නිසකවත්නා කර්මය කියන. ඒ මොනවාද? ඒ ධර්මතා ශික්ෂාපරේ කියන සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර, ඉරිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධයන් වහන්සේ මාර්ගාංගාට කියන. කොහොමද අපි සමකාමයෙන් ධර්මතා ශික්ෂාපරේ වල. නා ගමික ධර්මයේ කියලා මේක අමාරුයි කියන දෙපා ඒකත් වටහා ගන්නට ඕනේ. දැන් මේ වෙලාවේ ඉතිරෙන්නේ පක්ෂ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, දීක්ෂින්ද්‍රිය මනසකාරී කියන හතරයි. විතර්ක, විචාර, අභිමෝක්ෂ, විරිය, ප්‍රීති, සංග කියන හය දහතුනයි. සබ්බා සත්‍යේ සීලී, ඔත්තප්ප, අලෝභ, අදෝස, සක්න මග්ගසකා කියන හතරයි. කාය පස්සබ්බ චිත්ත පස්සබ්බ දේශායි කාය මනසා චිත්ත මනසා දේශායි කාය මනසා චිත්ත මනසා දේශායි කාය සම්බන්ධතා චිත්ත සම්බන්ධතා දේශායි කාය දුකතා චිත්ත දුකතා දේශායි පාදමිතා චිත්ත පාදමිතා දේශායි කාය දුකතා චිත්ත දුකතා දේශායි පඤ්ඤුදියයි ඔන්න මෙතන කියවන ඔක්කොම 33ක් පිටත් එක 34ක් මෙන්න මේ ධර්ම 34 තියෙනවා පඤ්ඤුදියයි මේ පරිහිඳුවේ තමයි සම්මා දිට්ඨි. මේ 34 කියනවා විතර්කය. මේක සම්මා සංකල්පය. මේ 34 කියනවා වීර්යය. ඒක සම්මා වායාම. මේ 34 කියනවා සතිය. මේක සම්මා සතිය. මේ 34 කියනවා ඒකාග්‍රතාව. ඒක සම්මා සමාධිය. දැන් ඒක දෙවියෙකු ධර්මතා පහක් කොහොමද පැහැදිලි වෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග වශයෙන් ඔතන තියෙනවා පහ ඊළඟට දැන් අපි මේ කතා කරනවා කෙලෙසෙන් සාධිකාරයෙන් කියනවා නමස්කාරය කියව සී සමාදාන ඒ අලංකාරවලදී වචන පාවිච්චි කළ උසාවාගේ තොරයි විසුණු වචනෙන් තොරයි කල්ප වචනෙන් තොරයි පිට වචනෙන් තොරයි අනි සම්මා වාදා ඊළඟට දැන් අපි දෙපාර්ශ්වයෙන් කාය සංවර කරගෙන වාඩිලා ඉන්නවා මේ විසංගමනේ ඒක කියනවා සම්මා සම්බන්ධ ඊළඟට අපි මේ ගත කරන මොහොත බොහොම පිළිපිටු සිටින් ගත කරනවා සම්මා ආජීව මෙන්න මාර්ගාංග රටක් මේ කාලයක් එන්නේ පහළ වුණා ඊළඟට දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කාමතුරුවගෙන ඉන්නේ අන්න කාය අනුපස්සනාව දැන් අපේ සිතල සෝමනත්තේ සිහියෙන් යුක්තයි අන්න වේදනානුපස්සනාව දැන් අපේ සිතල් සිතේ සිහියෙන් යුක්තයි අන්න සික්ඛානුපස්සනාව. දැන් අපිට සද්ධා ප්‍රඥාවෙන් සෑහෙන ධර්ම සිහියෙන් යුක්තයි. අන්න ධම්මානුපස්සනාව ප්‍රතිපත්තාන අපිට තියෙනවානේ. දැන් මේ වෙලාවේ අපේ සිතේ නූපන් අපසාර නූපදී යනවා. අන්න පළවෙනි සම්මයක් ප්‍රදානයි. උපන් අපසාර විශ්යෙන් යොදවත් වුණා. අන්න දෙවෙනි සම්මයක් ප්‍රදානයි. නූපන් කුසලයෙන් අලුතෙන් අලුතෙන් පහළ වුණා. අන්න තුන්වෙනි සම්මයක් ප්‍රදානයි. නූප වාගේ උපන්න කුසල දෙක තේරිතේ වැඩි දුණු වුණා. අන්න හතරෙන් සම්‍යක් ප්‍රදාන සම්‍යක් ප්‍රදාන හතරක් තියෙනවානේ. දැන් අපි බලවත් කුසල ජීවිතයේ ඉන්නවා. අන්න ජීවිතේ පාඩේ. දැන් කුසල කුසලයේ ඉන්නවා. චිත්තයේ පාඩේ. බලවත් ඕනෙකමින් ඉන්නවා. සංවේදී පාඩේ. බලවත් නුවණ ආරෝණියක් ඇති වෙනවා. අන්න දීමන්සයි විපාකේ හතරක් තියෙනවානේ. දැන් මේ ගාන විස පාඩවල සබ්දාව තියෙනවා. අනුසක්ඛා ඉන්ද්‍රිය. ඊතර දුකෝගෙන දිවි වේදවා. දිවි ඉන්ද්‍රිය. ඊතර කුසල ධර්මවල නිහිපත් කරන සතිය තියෙනවා. සති ඉන්ද්‍රිය. බණ ආරම්භ පිළිබඳව එකලක්ෂයක් තියෙනවා. අනි සමාධි ඉන්ද්‍රිය. බණ පසෙන් යන යටිනීමක් ඇති කරන නුවණ තියෙනවා. අන්න ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවානේ. දැන් මේ විලාවේ අපේ සංකානයේදී අස්සද්ධාවකින් යට නොවන සද්ධාාවක් වෙනවා. එනිසා මේ මනසෙන් නැතුව මේ තරම් උත්සාහයෙන් වාඩි වෙලා ඉන්නේ අනේ සංඝා බලය. ඒ වගේම විශේෂයෙන්ම ගතනවන දීර්යයක් දැන් තියෙනවා. අන්න දීර්ය බලය. අමතකීමේ ගතනවන සතියක් තියෙනවා. අන්න සති බලය. බුද්ධත්වයෙන් විතරෙන්නට එකලක්ෂයක් හිතේ තියෙනවා. අන්න සති බල සමාධි බලය. ඒ වගේම අවිද්‍යාවෙන් ගැටෙනවන ගැටීමක් තියෙනවා. අන්න ප්‍රඥා බලය බල ධර්ම සහ ප්‍රතිමෝ තියෙනවානේ. දැන් අපි මේ බණ ඇසීම බණ දෙසීම කරන්නේ නිවන් සතා. ඒ සඳහා යෙදෙන කුහිය සති සම්බොධ්‍යංගයයි. නිවන් සතාමය කරගන්න ආභෝධය ධම්මයේ සම්බොධ්‍යංගයයි. නිවන් සතාකම කුසලයේ දීර්ණයේ විදි සම්බොධ්‍යංගයයි. නිවන් සතාකමේ කුසලයේ ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශනයේ කුසලයේ පස්සාරිය පස්සාරි සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශනයේ කුසලයේ එකඟත්වය සමාධි සම්බොධ්‍යංගයයි. නිවන් කතා කරන්නේ කුසලයේදී ප්‍රේමනාප දෙයක් ගැනවත් මධ්‍යස්ථ යවා අතුරුම දැරීම උපේක්ෂා සම්බොධ්‍යම් වියයි. දැන් බලන්න අපි මේ මොහොතේ පිළිගන්න තියෙන්නේ අසංගම් අසුත්තම් අසංගම් සුත්ත විපාකම් සම්මා සම්මා ප්‍රායතම් වතු කියන බුදුබණ සම්බයයි. අලුත් නෑ සුදුත් නෑ කලුතු විපාකක් නෑ මේකෙන් අපි ලබන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වූ අනන්ත විස්තරාකයෙන් ඉතර වුණා වූ 1500ක් වේදනාවෙන් තොර වුණා වූ අසංගත දාපි පංචායත අමාන නිවනයේ මේ අප ප්‍රාර්ථනා කරන්නේ ඒ නිවන අවබෝධ කර ගැනීමට හේතු වෙන කුසලයේ තමයි කර්මස්සේ කර කර්මය කියලා මෙතන හඳුන්වන්නේ. ඒක නිසා අපි කෑම අවස්ථාවේ හිතට අනදින කියන්නට ඕනේ. ඇහැට තියෙන දෙයක් වාසා, ඇහැට තියෙන අරමුණක්